නල වර්ගය මේ නල වර්ගය කියන ඒ කොටසේ දෙවන සූත්‍රය තමයි මේ නිමොක්ක සූත්‍රය මේ නිමොක්ක සූත්‍රය තියෙන්නේ සංයුක්ත නිකායේ පොත් වහන්සේගේ ඒ පළවෙනි පොත් වහන්සේගේ තමයි තියෙන්නේ ඒ පළවෙනි පොත් වහන්සේගේ තියෙන මේ සූත්‍රය මම මතක් කළේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් වහන්සේලාට අනුවයි. ඉතින් මේ පින්නතුන්ලට තවත් පොත් වහන්සේලා මේ පරිහරණය කිරීමේ හැකියාව තියෙන ත්‍රිපිටක පොත් වහන්සේලා මේ පින්නතුන්ලා ඒ ත්‍රිපිටක පොත් වහන්සේලා පරිහරණය කළා සහ ඊට පස්සේ ධම්මදර විනයදර බහුශ්‍රතු මහා සංඝරත්නය ඇසුරු කරමින් තව තවත් මේ නිමක්ක සූත්‍රයේ සඳහන් දහම් කරුණු ගැන ධර්ම කරුණු ගැන මේ පින්නතුන්ලට නැවත නැවතත් තවත් අධ්‍යයනය කිරීමේ හැකියාව පවතිනවා. ඕනෑම සූත්‍රයක් අප විසින් බලලා කියවලා ඊට පස්සේම සූත්‍රය අප භාවිතා කිරීමට යොදා ගන්නවා අපේ නිවන් මඟ පිණිස. සෑම සූත්‍රයක්ම බුදුරජාන් වහන්සේ විසින් දේශනා කරලා තියෙන්නේ මොනියම් හෝ යහපත් කරුණක් උදෙසා විශේෂයෙන්ම තමන්ගේ මේ සත්‍යය ගිය නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම පිණිස. ඉතින් මේ නිමොක්ක සූත්‍රය බොහොම කෙටි සූත්‍රයක්. මේ නිමොක්ක සූත්‍රයේ ඇත්තටම ගත්තොත් වචන pāli භාෂාවෙන් වචන 100කට අඩු වෙන්නත් පුළුවන්. ඊට මදක් වැඩි වෙන්නටත් පුළුවන්. නමුත් වචන 100කට ආසන්න වෙන්න පුළුවන්. ඒ නිසා මේ පින්නතුන්ලා කල්පනා කරන්නට ඕනේ මේ සූත්‍රය නැවත නැවත කියවලා බලන බොහොම කෙටි සූත්‍රයක්. කෙටි වුණත් මේ බොහොම පවතින දහම් කරුණු ඉතාම ගැඹුරුයි. ඒ නිසා මේ පින්නතුන්ලා කල්පනා කර ගන්නට ඕනේ. හොඳයි. මේ සූත්‍රය මම දේශනා මම මතක් කළා මේ සූත්‍රය සංයුක්ත නිකායේ පවතින සූත්‍රයක් බවත් ඒ වගේ මේ සූත්‍රය දේශනා කළේ භාගතුන් වහන්සේ මේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලයේදී මේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න සමයේ එක්තරා අලුයම් කාලයක රාත්‍රියේ ගෙවිලගෙන යන කාලේ අලුයම් කාලයක භාගතුන් වහන්සේ සම්මුඛ වෙන්නට එක්තරා దేవතාවෙකු පැමිණෙනවා. ඒ దేవතාව පැමිණිලා ඒ භාගතුන් වහන්සේ ගෙයින්ට වන්දනා කරලා ඒ దేవතාවා සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් එකත් පසුව හිඳගෙන යම් ප්‍රශ්නයක් විමසනවා. ජානාසිනෝ තම්මාරිස සත්තානං නිමුක්ඛං පමුක්ඛං විවේකಂತಿ නිදුකානන් වහන්ස ඔබ වහන්සේ දන්නවද මේ සත්වයන්ගේ නිමුක්ඛයත් ප්‍රමුඛයත් විමුක්ඛයත් ඔබ වහන්සේ මේ නිදුකානන් වහන්සේ බොහොම ලස්සන වචනයක් නිදුකානන් වහන්සේ ඔබ වහන්සේ දන්නවද මේ සත්වයන්ගේ නිමුක්ඛයත් ප්‍රමුඛයත් විවේකයත් කියලා ඊට පස්සේ භාගතුන් වහන්සේ ජානාමිකාං ආවසෝ සත්තානං නිමුක්ඛං ප්‍රමුඛං විවේකಂತಿ භාගතුන් වහන්සේ උත්තර දෙනවා මේ ආයෂ්මතනි මම මේ නිමුක්කයත් ප්‍රමුක්කයත් විවේකයත් ධර්මා සත්‍යය නිසිනසුල් කළ යුතු කියලා භාගතුන් වහන්සේ පිළිතුරු දෙනවා ඊට దేవතාවා යතකතං පන තම්මාරිස ජානාසි සත්තානං නිමුක්ඛං පමුක්ඛං විවේකಂತಿ ඊට පස්සේ දේවතාව මම මතක් කළා භාගතුන් වහන්සේගෙන් විමසනවා මේ මොන විදියටද ඔබ වහන්සේ මේ සත්‍යයන්ගේ නිමුක්කයත් පමුක්කයත් ඒ වගේම විවේකයත් ගැන දන්නේ කියලා භාගතුන් වහන්සේගෙන් විමසනවා ඒ වෙලාවේ මේ භාගතුන් වහන්සේ මේ භාගතුන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ දේවතාවත් පිළිතුරු ලබා දෙනවා. නන්දී භව පරික්ඛයා සංඥා විඥාන සංඛයා වේදනානම් නිරෝධා උපසමා එවං ක්වාහං ආවසෝ ජානාමි සත්තානං නිමොක්ඛං පමොක්ඛං විවේකන්ති භාගතනාංශේ දෙන උත්තරය තුල නිවන් මගත් ඒ වගේම ඒ නිවන් මගට ඒ නිවන් මගත් ඒ ඵලයත් ඒ නිර්වාණයත් පිළිබඳව කෙටියෙන් සඳහන් වෙනවා බොහොම කෙටියෙන් නමුත් ඉතා ගැඹුරු අරුත් ඇති භාගතුන් වහන්සේ උත්තර දෙනවා. මේ උත්තරයේදී මේ පින්නතුන්ට ඇහෙන්නට ඇති මේ නන්දී භව පරික්කය. ඒ වගේම සංඥා විඥාන සංඛ්‍යා වේදනානං නිරෝධා උපසම. ඉතින් මේ කොටස මුලින්ම මේ පින්නතුන්ට තාමත් නොතේරිලා ඇති මේ නිමුක්කය, පමුක්කය සහ විවේකය කියන්නේ මොකක්ද කියලා. නිමුක්කයත් පමුක්කයත් විවේකයක් කියන්නේ මොකද්ද කියන එක මේ පින්වතුන්ලට මේ තවමත් තේරිලා නැති වෙති. ඉතින් නිමෙක්කය කියලා කියන්නේ නිමුක්කය කියලා භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ඒ దేవතාව ඉස්සෙල්ලාම විමසනවානේ නිමුක්කය කියලා. ඒ නිමුක්කය කියලා එතකොට නිමුක්කය යන්නේ අදහස වෙන්නේ මේ ආර්ය වූ මාර්ගය. ආර්ය මාර්ගය තමයි නිමුක්කය කියලා කියන්නේ. ඒතර ප්‍රමුක්කය කියලා කියන්නේ මේ ප්‍රමුක්කය කියන අර්ථය වෙන්නේ ආර්ය ඵලය. ආර්ය ඵලයට කියනවා ප්‍රමුක්කය කියලා. ඊට පස්සේ අපිට අහන්නට ලැබෙනවා විවේකය කියලා. විවේකය නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා තේරුම් කරන්නේ මේ මේ దేవතාවා මතක් කරන්නේ නිර්වාණය පිළිබඳව. නිර්වාණය පිළිබඳව. ඒතොර ඊටාම කෙටි සූත්‍රයක්. සූත්‍රය කෙටි වුණත් මේ තුල මහා ගැඹුරු අර්ථයක් පවතිනවා. ඉතින් මේ ගැඹුරු අර්ථය මේ පෙනුතුන්ලට මටත් වඩා හොඳින් තේරුම් කරන්න පුළුවන්. භෞසෘතු ධර්මදර විනේදර මහා සංග්‍රහණේ වැඩ ඉන්නවා. ඇති ඉන්නවා ඉතින් මේ සංග්‍රහයෙන් මේ මහා සංග්‍රහයෙන් මේ පිළිබඳ මේ සූත්‍රය නිමෙක් නිමුක්ක සූත්‍රය මේ නිමුක්ක සූත්‍රය පිළිබඳව තව තවත් කරුණු විස්තර විස්තර සොයා බලන්නට කියලා මතක් කරනවා. ඉතින් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ආර්ය මාර්ගයත් ආර්ය ඵලයත් ඒ වගේම නිවනත් පිළිබඳවනේ. ඉතින් මෙතෙන්දී අර దేవතාවා මේ අහනවා මේ අහනවනේ මොන විදියටද ඔබ වහන්සේ මේක කරන්නේ කියලා. ඉතින් මම ඒ අවස්ථාවේ ඒ පිළිබඳව විස්තර කරේ නෑ. භාග්‍යවතුන් වහන්සේ විස්තර කරන්නේ නන්දී භව පරික්කය. භවයට පවත්නා වූ තෘෂ්ණාව එහෙම නැත්නම් භව තෘෂ්ණාව නැති කළා දානවා. තෘෂ්ණාවෙන් වෙලුණු භවය නැති කරලා දාන්නට ඕනේ. ෂය කරලා දාන්නට ඕනේ. ෂය කරනවා කියලා කියනවා. ෂය කරන්නට ඕනේ කියනවා. මොකටද? මේ නිමුක්කයටත් ප්‍රමුක්කයටත් විවේකයටත් ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා සංඥා විඥාන සංඛ්‍යා සංඥා විඥාන සංඛ්‍යා සංඥා විඥාන සංඛ්‍යා කියලා කියන්නේ සංඥා ස්කන්ධය සංඥා ස්කන්ධයත් විඥාන ස්කන්ධයත් සංඥා ස්කන්ධයත් විඥාන ස්කන්ධයත් ශේකරලා දැමිය යුතුයි කියලා ශේකරලා දැමිය යුතුයි කියලා කියනවා සංඥා ස්කන්ධය කියලා කිව්වේ සංඥා ස්කන්ධය මේ පින්නතුලා දන්නවා පංච උපාදාන ස්කන්ධය තියෙනවා සංඥා ස්කන්ධය. ඒ වගේම මේ පින්නතුලට අහන්න ලැබෙන විඥාන ස්කන්ධය. ඉතින් සංඥා ස්කන්ධය කියලා කියනකොට අපිට සංඥා ස්කන්ධය අතීත අනාගත වර්තමාන භාගතුනාසි දේශනා කරනවානේ අතීත අනාගත පච්චුප්පන්න. ඊට පස්සේ යම් දුරේවා සාන්තිකේවා ඕලාරිකම්වා සුකුමංවා හීනංවා පනීතංවා ওই විදිහට හීන ප්‍රමේත වූ ඊට පස්සේ දුර ළඟ වූ ඊළඟට ඕලාරික වූ සුකුම වූ සංඥාවල් අපිට හම්බ වෙලා තියෙනවා. අතීතේ අනාගතේ වර්තමානයේ සංඥා පවතිනවා. මේ හැම දෙයක්ම මේ හැම සංඥාවක්ම අපි මේ මේ හැම සංඥාවක්ටම තියනා වූ ඒ ඒ සංඥාවක්ම ඒ සංඥාවට තියෙන ඇල්ම අපි නැති කරලා දාලා සංඥාව නැති කරලා දානවා කියලා කියනවා. ෂේ කරලා දානවා කියනවා. දැමිය යුතුයි කියලා කියනවා. මොකක් උදෙසාද? නිර්වාණය උදෙසා. ඒ කියන්නේ කවුරුන් හෝ කැමති නම් කවුරු කාට හරි ආර්ය මාර්ගේ වැඩි යුතුයි නම් ඒ වගේම ආර්ය ඵලයකට පැමිණිය යුතුයි නම් සහ නිර්වාණය විඳිය යුතුයි නම් නිර්වාණය විවේකය ලැබිය යුතුයි නම් මේ අවස්ථාවේ සංඥාව ශ්‍රේ කළ යුතුයි කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් සංඥාව ශ්‍රේ කරන්න නම් මම මේ පින්තුන්ලට මතක් කළා ඒ සංඥා ස්කන්ධය ශ්‍රේ කරලා දාන්නට ඕනේ. ඒකට හේතු වුණු දේවල් ශ්‍රේ කරලා දාන්නට ඕනේ. ඉතින් ඒ පිළිබඳව මම මේ පින්තුන්ලාට කෙටියෙන් මතක් කරන්නම් කාල වේලාව අනුව. ඊළඟට එතන තියෙනවා විඥාන ස්කන්ධය. විඥාන ස්කන්ධයත් ශ්‍රේ කරලා දමිය යුතුයි කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. විඥාන ස්කන්ධයත් ඡය කළ යුතුයි කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. විඥාන ස්කන්ධය කියන්නේ විඥාන ස්කන්ධය කියලා කියන්නේ විඥාන ස්කන්ධය කියලා කියන්නේ අර වගේමයි සංඥා ස්කන්ධය වගේමයි. මොකද්ද විඥාන ස්කන්ධය? විඥාන ස්කන්ධය කියලා මතක් කරන්නේ අර අතීත අනාගත වර්තමාන ඕලාරික සුකුම හීන ප්‍රනීත දුර ළඟ එවැනි වූ යන් දුරේවා සම්තිකේවා කියලා කියවනේ. එවැනි වූ විඥාන ස්කන්ධයන් ශේ කරලා දැමිය යුතුයි කියලා භාගතුන් වහන්සේ මේ දේවතාවට මතක් කරනවා. ඊළඟට තවත් අවස්ථාවක් තියෙනවා වේදනානම් නිරෝධා උපසමා කියලා. වේදනානම් නිරෝධා උපසමා. වේදනානම් නිරෝධා උපසමා කියලා කියන්නේ වේදනාව ශේ කරලා දාන්න ඕනේ, නිරුද්ධ කරලා දාන්න ඕනේ. වේදනාව නිරුද්ධ කළා දාන්න ඕනේ. ඒ වගේම වේදනාවෙන් සංසිඳෙන්නටත් ඕනේ. වේදනාව නිරුද්ධ කරන්නටත් ඕනේ. වේදනාවෙන් සංසිඳෙන්නටත් ඕනේ. වේදනාව නිරුද්ධ කරන්නත් ඕනේ. වේදනාවෙන් සංසිඳෙන්නටත් ඕනේ. එහෙම මේ අවස්ථා ටික සම්පූර්ණ කරගත්තම නන්දි බව පරික්කය සංඥා විඥාන සංඛ්‍යා වේදනානම් නිරෝධා උපසමා කියන අවස්ථා ටික සම්පූර්ණ කරගෙන අවසන් වෙනකොට භාගතුන් වහන්සේ කියනවා ඒ කෙනා මේ ওই අවස්ථාවලට සම්පූර්ණ වෙලා ඉන්නා බව සම්පූර්ණ වුණු බව භාගතුන් වහන්සේ දන්නවා කියනවා. "ඒවං කහං ආවසෝ ජානාමි සත්තානං නිමුක්ඛං පමුක්ඛං විවේකන්ති." මොන ආකාරයටද කරන්නේ කියලා කොමෝ ආකාරයට කළ යුතු කියලා භාගතුන් වහන්සේ විස්තර කරනවා. ඒ ආකාරයට කළාට පස්සේ ඒ තුල ඒ තුලින් කෙනෙකුට නිමුක්ඛය විමුක්ඛය සහ නිමුක්ඛයත් පමුක්ඛයත් ඒ වගේම විවේකයක් ලැබිය හැකියි කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ පින්නතුන්ලා මේ මේ මේකදී අපි දැන් උත්සාහවත් වෙලා බලමු. අපි උත්සාහවත් වෙමු. මේ මේ කොහොමද මේ ටික විස්තර කරගන්නේ? බොහොම කෙටි සූත්‍රයක්. ඊටමත් කෙටි සූත්‍රයක්. නිමුක්කයයි පමුක්කයයි විවේකය ගැන තියෙන. ඉතින් මේ සූත්‍රය අපිට තේරුම් ගන්න පුළුවන් නම් අපි තේරුම් ගන්නකොට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ටිකක් ගැඹුරින් තේරුම් ගන්නටත් පුළුවන්. දැන් ওই පහසුවෙන් තේරුම් ගන්න ආකාරය තමයි මම මේ පින්නතුන්ලට මතක් කරේ. දැන් මේ සූත්‍රය තියෙනවා මේ පංච උපාදානස්කන්ධයට අයිති අවස්ථා තුනක්. වේදනා සංඥා ඊට පස්සේ විඥාන කියන අවස්ථා තුන. ඒකේදී මේ සූත්‍රයේ මේ කොටසට අයිති වෙලා නැහැ. රූප උපාදානස්කන්ධය සහ සංඛාර උපාදානස්කන්ධය. එතකොට මේ ඒ සංස්කාරයන් ගොඩනගන්න සංස්කාරයන් ගැන ගැන මේකේ සඳහන් වෙලා නැහැ. ඒ වගේම රූප උපාදාන ස්කන්ධය ගැන සඳහන් වෙලා නැහැ. ඒ නිසා නමුත් මේ තියෙන ආකාරය අනුව අපිට පුළුවන් මේක පංච උපාදාන ස්කන්ධ වශයෙන් මොන කරන්නද විස්තර කරගන්නට. එහෙමත් පුළුවන්. හැබැයි භවය පිළිබඳව එතෙන්දී අපිට මගහැරෙන්නට පුළුවන්. ඉතින් පංච උපා ඊට පස්සේ භවය සම්බන්ධ වෙන්නේ අපේ මේ භවය අපිට සම්බන්ධ වෙලා දකින්න පුළුවන් වෙනවා දහම් කරුණකදී. ඒ තමයි පටිච්චසමුපාදයේදී. පටිච්චසමුපාදයේදී අපිට දකින්නට ලැබෙන මේ දහම් කරුණ පටිච්චසමුපාදයේදී අපිට මේ දකින්නට ලැබෙනවා භවය කියන දහම් කරුණ. මේක හේතුඵලයක් නේ. මේ හැමදේම හේතුඵල සංකතෝ ධර්ම. ඒ කියන්නේ ඉපදීමක් වෙනස් වීමක් බිඳීමක් පවතින උදර්මයක්. ඒව නැති ධර්මයන් කියනවා අසංකත වූ ධර්මයන්. ඉතින් මේ අවස්ථාවේදී අපි විශ්ලම මේ පංච උපාදානස්කන්ධයත් ඇතුළත් වන ආකාරයට චතුරාර්ය සත්‍යයත් ඇතුළත් වෙන ආකාරයට මේ සූත්‍රය විග්‍රහ කර ගන්නට උත්සාහවත් වෙමු. එතකොට මේකේ භවයත් පටිච්චසම්පන්නව ඇති වෙන ආකාරය අපිට කතා කිරීමේ හැකියාව ලැබෙනවා. එතකොට එහෙනම් අපි දැන් පංච පානස්කන්ධ වශයෙන් නෙවෙයි මේ විස්තරය සිදු කරනු ලබන්නේ. අපි විස්තරය කරනු ලබන්නේ පටිච්චසමුපාදය ඇසුරින්. පටිච්චසමුපාදය ඇසුරින් තමයි මේ නිමුක්ඛ සූත්‍රයේ මේ අවස්ථා ටික හතර විස්තර කරන්නේ. ඒ කියන්නේ අවස්ථා හතර කියලා කිව්වේ නන්දි භව පරික්ඛය. ඒ කියන්නේ මේ භවයට පවතින උත්ෘෂ්ණාව නන්දිය භව තෘෂ්ණාව ශේකල දැමිය යුතුයි කියන අවස්ථාවත් සංඥා විඥාන සංඛ්‍යා සංඥා ස්කන්ධය විඥාන ස්කන්ධය දුරු කරලා ශේ කරලා දැමිය යුතුයි කියන අවස්ථාවත් වේදනානං නිරෝධා උපසමා වේදනාව නිරුද්ධ කළ යුතුයි කියන අවස්ථාවත් ඒ වගේම වේදනාව සංසිඳගත යුතුයි සංසිඳවා ගත යුතුයි කියන අවස්ථාවත් මේ ඔක්කොම අරගන්නවා මේ ඔක්කොම අරගෙන මේ ඔක්කොම එකම පැත්තකට යොමු කරගෙන අර ගණිත ගැටලුවක් විසඳන්නා වාගේ ගණිත ගැටලුවක් විසඳන්නා වාගේ මේ සියලුම දහම් කරුණු ටික අරගෙන ඒ දහම් කරුණු වලින් අපි නිවනට මඟ සොයාගෙන යනවා. එතකොට අපි ඉස්සෙල්ලම ගන්නවා මේ නන්දි භව පරික්ඛා කියන එක භව තෘෂ්ණාව ඉස්සෙල්ලම ගන්නවා. ඒ ඉස්සෙල්ලම ගන්නකොට භව තෘෂ්ණාව කියන එක භව තෘෂ්ණාවේදී අපි මේ භවය කියන්නේ මොකද්ද කියලා ගන්නවා. දැන් මම මේ පින්නතුන්ලට මේ අවස්ථාවේ ಜಾති ගැන කතා කරන්නට යන්නේ. භවයෙන් ඉහළටයි කතා කරගෙන යන්නේ. භවය හටගන්න හේතුවයි කතා කරන්නේ. භවය නිසා හටගන જાතිය ගැන නෙවෙයි මෙතනින් එහාට කතා කරන්නේ. මෙතනින් එහාට මේ පින්නතුල්ලට මතක් කරලා දෙන්නට උත්සාහවත් වෙන්නේ මේ භවයට හේතුව මොකද්ද? ඒ ඒවා කරගෙන ගියාම ඒ කරුණු ගැන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන ගියාම මේ භවය ශේ කරන්න නම් භවය ශේ කරනවා කියන එක භවය ශේ කරනවා කියන එකට දැඩි විශාල අරුතක් තියෙනවා. නිවනට අදිවචනයක්. භව නිරෝධය. ඉතින් මේක ලේසි වචනයක් නෙවෙයි. භව නිරෝධය නන්දි භව පරික්ඛා කියලා කියන්නේ භවයේ තෘෂ්ණාව නැති කරලා දානවා කියන්නේ ඇත්තටම නිවන. ඇත්තටම නිවන. මේ නිවන ඒ කියන්නේ භව නිරෝධය කියන්නේ නිවනයි. ඊට පස්සේ තවත් අදිවචනයක් තියෙනවා නිවනට නිවන කියලා කියන්නේ මොකද්ද කියලා මේ පින්නතුලගෙන් අහුවොත් කියන්න පුළුවන් භව නිරෝධය තවත් වචනයක් තියෙනවා. ඒ තමයි සලායතන නිරෝධය. සලායතන නිරෝධය. මේ පින්වතුන්ලා නිවන විදියට දිනයක දකිනවා නම් ඒ දකින්නේ එක්ක සලායත නිරෝධය එක්ක භව නිරෝධය එදාට මේ පින්වතුන්ලාට පින්පව් මේ ධාන කුසල් සිද්ධ වෙන්නේ නැහැ නැවත භවයක් සකස් කරන්න යන හේතු නැහැ ඉතින් ඒක නිසා එවැනි වූ ඊටාම ගැඹුරු ඊටාම වටිනා ස්ථානයක් තමයි මේ භව නිරෝධය කියලා කියන්නේ භවය නැති කරලා දැමීම භව භව තෘෂ්ණාව නැති කර දැමීම හඳුන්වන්නේ එවැනි වූ එවැනි වූ වටිනාකමකින් යුක්තවයි. ඒ නිසා මේ පින්නතොල කල්පනා කරන නන්දී භව පරික්කය. භවය ගැන කතා කරනකොට මේ පින්නතොලට හම්බෙනවා භව තුනක්. භාගතුන් වහන්සේ විභංග සූත්‍රයේදී දේශනා කරනවා සංයුක්ත නිකාය පොත් වහන්සේගේ නිදාන සංයුක්තයේ දෙවනි පොත් වහන්සේ නිදාන වර්ගයේ ওই පින්නතොලට බලන්න පුළුවන්. දෙවනි සූත්‍රයේ විභංග සූත්‍රයේ මේ පටිච්ච සමුප්පාදය විභංග කරලා පෙන්නනවා වෙන වෙන වශයෙන් පෙන්නනවා. මේ වෙන වෙන වශයෙන් පෙන්වන්නේ මේ වෙන වෙන වශයෙන් පෙන්වන්නේ මේ ওই පින්නතුන්ලට බලා ගන්නට පුළුවන් අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා කියනවා. ඒ වගේම සංස්කාර කියලා කියන්නේ මොකක්ද? ඉතින් ඒ ආකාරයටම භවය කියලා කියන්නේ මොකක්ද කියලා පෙන්වනවා. ඉතින් ওই පින්නතුලට අවශ්‍යයි නම් විඥානය මොන ආකාරයටද? ඊළඟට විඥාන කීයක් පවතිනවද? නාම රූප කියන්නේ මොනවද? සලායතන කියන්නේ මොනවද? ඒ ආකාරයට මේ පින්වත්තුන්ලට ඒ නිදාන වර්ගයේ දෙවනි සූත්‍රය විභංග සූත්‍රය පටිසම්පාද විභංග සූත්‍රයෙන් ඔය පින්වත්තුන්ලට ඒ පිළිබඳව විස්තර සොයා ගන්නට පුළුවන්. සංස්කෘතිකයි දෙවනි පොත් වහන්සේ බුද්ධ ජයන්ති පොත් වහන්සේලාගේ. ඉතින් ඔය පින්වත්තුන්ලා එහෙම හොයා ගන්න. ඊට වඩා පහසු මම මතක් කළා ත්‍රිපිටක පොත් වහන්සේලා තියෙන ඒ පොත් වහන්සේලාගෙනුත් කියවලා බලන්න. ඊට පස්සේ එතෙන්දී මේ භවය පිළිබඳව භාගතුන් වහන්සේ විස්තර කරනවා භවය ආකාර තුනකට තුන් භවයම අපි කියන්නේ අරහත් ඵලයටපත් වෙනකොට අපි මතක් කරනවා තුන් භවයෙන්ම නිදහස් වුණා කියලා. අරහත් ඵලයටපත් වෙනකොට අපි මතක් කරනවා තුන් භවයෙන්ම නිදහස් වුණා කියලා. තුන් භවයෙන්ම ආයි උපදින්න තැනක් නැහැ නේද එතකොට. ඒ කියන්නේ භව තුනෙන්ම නිදහස් වුණා කියන්නේ ඒ ඇත්තට නැවත උපදින්න තැනක් හම්බ වෙන්නේ නැහැ. මොනවාද භව තුන? මේ පින්න තුනලාට බැලුවොත් තේරෙයි. හොඳට පුත්හාන්සල බලන්න පරිහරණය කරන්න. එතකොට නොම ගෑන්නේ මේ පින්නතුලා. ධර්මයෙන් ඉන්න පුළුවන්. එතකොට ඒ තියෙනවා ඒ පුත්හාන්සීලාගේ ඒ සූත්‍රයේ තියෙනවා මේ මේ භවය කියලා කියනකොට කාම භවය තියෙනවා. කාම භවය. ඊළඟට තියෙනවා මේ ඊට පස්සේ කාම භවය, රූප භවය තියෙනවා. ඊළඟට අරූප භවය තියෙනවා. කාමාවචර, රූපාවචර, අරූපාවචර කියලාත් කියනවා. ඒතර කාම භවයේ කාමවචර ඒ කාමවචරෙන්ට ගත්තට පස්සේ මේ තුන්තුන්ලා පොඩි කාලේ ඉඳන් අහලා තියෙනවා 6 4 කියලා. 6 4 කියලා කියනවනේ. ඉතින් 6 4 කියන්නේ මේකයි තේරුම කියලා මේ තුන්තුන්ලා දන්නවා. 6 කියන්නේ සද්දේව ලෝක. 4යි කියන්නේ සතර අපාය. ඉතින් මනුෂ්‍ය ලෝකෙත් එක්ක සතර අපාය ගත්තට පස්සේ සතර අපායයි මනුෂ්‍ය ලෝකෙයි එතකොට ඔක්කොම පහයි. සතර අපායත් මනුෂ්‍ය ලෝකයට ගත්තම ඔක්කොම පහක් වෙනවා. ඊළඟට සතර පායේ මනුෂ්‍ය ලෝකයයි පහයි, දිව්‍ය ලෝක හයයි. දිව්‍ය ලෝක හයක් ඉන්නවා. ඒ චතුර්මහා රාජිකේ ඉඳන් මේ පින්නතුන්ලා දන්නවනේ චතුර්මහා රාජිකේ. එතකොට දෙවිවරු සතරක් හතර දෙනෙක් ඉන්නවා චතුර්මහා රාජිකේ මුල් කොටගෙන පටන් අරගෙන තියෙන්නේ. ඒ නිසා පරිණමිත වසවාදයට යනකම්. එතකොට මේ පින්නතුන්ලා දන්නවා දැන් මේ චතුර්මහා රාජිකේ ඒ චාතු මහරජකෙත් ඇතුළු දිවි ලෝක හයක් පවතිනවා. එතකොට දැන් මේ පින්නතුලට මම මතක් කළා මම මේක මේ පහසුවෙන් මතක තියාගන්නට මේ පින්නතුලටත් අමතක කරනවා නිතර නිරන්තරයෙන්ම මොනවද මේ කියලා අඩුම ගානේ සංඛ්‍යාවෙන් හෝ මතක තියාගන්නට. එතකොට මනුෂ්‍ය ලෝකයයි සතර පහයි පහයි දිව්‍ය ලෝක 6යි. ඒතර ඔක්කොම 11යි. මේ 11ට එකතු කරගන්නට ඕනේ අපි පහසෙන් මතක් කරගන්නට අපි පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානය ඉක්මවල ගියාම අරූපාවචර ධානයන්ට සම්බන්ධිනවා. අරූපාවචර ධානයන්ට සම්බන්ධිනවා. ඒ කියන්නේ අවසානයේ නේව සංඥා නාසඤ්ඤා අෂ්ට සමාපත්තිලාභී කියලා කියන්නේ නේව සංඥා නාසඤ්ඤා වෙනි අවසාන ධානයට සම්බන්ධිනවා. අරූපාවචරයි. ධානය අරූපාවචරයි. ඒතකොට අරූපාවචර ධානය විඥාන්ගෙන් උපදින්නා වූ යම් අරූපාවචර ධානය වඩලා ඒ බ්‍රහ්ම ලෝකවල උපදින්නා වූ ඒ බ්‍රහ්ම ලෝකත් හතරක් තියෙනවා. ඒ තල හතරක් තියෙනවා. ඒ අරූපාවචර ධානයන්ගේ නමින්මයි ඒ බ්‍රහ්ම ලෝකත් හඳුන්වන්නේ. නම් කරලා තියෙන්නේ ඒ නමින්මයි. ඒ බ්‍රහ්ම ලෝක නම් කරලා තියෙන්නේ ඒ නමින්මයි. එතකොට මේ වෙනුතුන්ලා කල්පනා කරන්නට ඕනි. දැන් අරූපාවචර ධාන තියෙනවානේ. අරූපාවචර අරූපාවචර ධානයන්ගෙන් අපි ගිහිලා උත්පත්ති ලබන අරූපාවචර ධානයකින් නිදහස් නොවේ. අරුපාවචර ධානය වඩමින් එයින් ඉවත් මේ ඉඳලා මේ ගියොතින් ඒ ධානයත් එක්කම ඒ ධානය සමගින් ඒ ධානය වඩපු කෙනෙක් මේ ගියොතින් ඒ අරුපාවචර ලෝකයන්හි උත්පත්ති ලැබනවා. ඉතින් අරුපාවචර ලෝකයන්හි උත්පත්ති ලැබුවම උපන ලැබනවා. එතන අරුපාවචර ලෝක හතරක් තියෙනවානේ. එතකොට මම අර පහසු වෙන්න ගන්නවා රූපාවචර ගන්න නැතුව පහසු වෙන්නට ගන්නවා. අර 11ට මේ හතරත් එකතු කරනවා. අරුපාවචර හතරක් අරූපාවචර හතරක දුරම ඔක්කොම 15ක් වෙනවා දැන් දිව්‍ය ලෝකයි බ්‍රහ්ම ලෝකයි එතන ඔක්කොම 15යි රූපාවචර නෙවෙයි අරූපාවචර දැන් මේ පින්නතුන්ලා අහලා තියෙනවා 31 තලයක් තියෙනවා කියලා 31 තලයක් තියෙනවා කියලා කිව්වම තවත් 16ක් තියෙනවානේ 15ට 16ට එකතු වුණාමනේ 31යි කියලා වෙන්නේ ඒතර තව 16ක් තියෙනවා ඒවට අපි කියනවා රූපාවචර බ්‍රහ්ම ලෝක කියලා රූපාවචර බ්‍රහ්ම ලෝක කියලා ඒ වාට කියනවා ඊට පස්සේ දැන් මේ පින්නතුන්ලට පුළුවන් මේ රූපාවචර බ්‍රහ්ම ලෝක එකතු කරගත්තට පස්සේ මුළු ඔක්කොම තල 31යි. එතකොට කාමාවචර ලෝකයට කාමාවචරයට ගත්තට පස්සේ කාමාවචරය කියලා කිව්වා මනුෂ්‍ය ලෝකෙත් ඇතුළු මනුෂ්‍ය ලෝකයට ඇතුළුව ඊට පස්සේ සතර අපාය. එතකොට පහයි. ඒ සතර අපායත් එක්ක එකතු කරලා පහක් අරගෙන ඒ පහට එකතු කරගන්නවා හයක්. සදෙව් ලෝක, දිවි ලෝක 6යි, 11යි. ඊට සරුපාවචර ලෝක 4යි. ඔක්කොම 15යි. ඊට 31ක් තියෙනවනේ. ඊතුරු 16 රූපාවචරයි. දැන් මේ පිටුම් පින්වතුන්ලා දන්නවා අපිට උපදින්නට තැන් 31ක් තියෙනවා කියලා. මේ මනුෂ්‍ය ලෝකයෙන් චුත වෙලා ගියාම මේ කය බිඳලා මරණයෙන් පස්සේ අපිට උපදින්නට තැන් 31ක් තියෙනවා. ඉතින් ඒවයි නුසුදුසු තැන් හතරකුත් තියෙනවා. ඉතින් ඒක නිසා දැන් මේ මේ තල 31කින් ඉවතට අපිට තල 32කින් නිදහස් වුණා කියන්නේ නැවත මේ භවය සකස් වෙන්නේ නැතුව යනවා. භවය සකස් වෙන්නේ නැහැ කියන්නේ જાතියක් නැති වෙලා යනවා. ස්වභාවය සකස් වෙන්නේ නැති වෙනකොට જાතිය නැති වෙනවා. භවය සකස් වෙන්නේ කොහොමද කියලා ඊළඟට අපි බලන්නට ඕනේ. භවය සකස් වෙන්නේ කොහොමද කියලා බලන්නට ඕනේ. භවය සකස් වෙන්නේ දැන් මම මේ තුන්ට මතක් කළානේ මේ පින්තුන්ලට මේ දහම් කරුණ අරගෙන යන්නේ මේ මේ දේශනාව සිදු කරගෙන යන්නේ පංච උපාදානස්කන්ධ පැත්තෙන් නෙවෙයි. පටිච්ච සම්පාදයේ පැත්තෙන්. පටිච්ච සම්පාදයේ පැත්තනේ මේ දහම් කරුණ ටික පැහැදිලි කරගෙන යන්නේ. එහෙනම් දැන් භවයට හේතු සොයන්නට ඕනේ. අපි කිව්වේ නම් මේ නන්දී භව පරික්ඛය. මේ භව තෘෂ්ණාව නැති කරන්න ඕනේ. එතකොට හේතුව තියෙනවා එතන. හේතුව තියෙනවා. ඒ වගේම ඒ තුල තියෙනවා මේ නිමුක්කයක් තියෙනවා. ඒ කියන්නේ නිර්වාණ මාර්ගයත් ආර්ය මාර්ගයක් තියෙනවා. ආර්ය මාර්ගයත් ඒකෙම තියෙනවා. එතකොට බලන්න ඒ තෘෂ්ණාවනේ භවයට භවය කෙරෙහි බලපාලා තියෙන තෘෂ්ණාව. ඉතින් භවයේ එකපාරටම තෘෂ්ණාව බලපාන කියන උපාදානය නිසායිනේ භවය සකස් වෙන්නේ. ඒ නිසා ඊට පස්සේ අපි බලනවා මේ භවයට හේතුව මොකක්ද කියලා. දැනට අපි මේ වෙලාවේ මේ අපි දැනගන්න ඕනේ භවයේ ෂය කරන්නනේ. ඒතකොට අපි මම මතක් කළා තල 31ක් තියෙනවා. ඒ වගේම භවයේ මේ ආකාර තුනකින් තියෙන්නේ. මේ ආකාර තුනෙන්ම නිදහස් වෙන තුන් භවයෙන්ම නිදහස් වෙන්නට ඕනේ. කාමාවචර නිදහස් වෙන්න ඕනේ, රූපාවචර නිදහස් වෙන්නටත් ඕනේ, අරූපාවචර නිදහස් වෙන්නටත් ඕනේ. කාමාවචරෙන් රූපාවචරෙන් අරූපාවචරෙන් නිදහස් වුණා කියලා කියන්නේ අපිට යම් සැනසෙල්ලක් විවේකයක් ලැබෙනවා. යම් සැලකිල්ලක් නෙවෙයි සදාකාලික විවේකයක් ලැබෙනවා. සදාකාලික විවේකයක්. ඒ කියන්නේ නිර්වාණය. එතකොට ඔය පින්නතුන්ලා කල්පනා කරන මේ භවය භව මේ මේ නන්දී භව පරික්ඛය භවයට පවතිනා වූ මේ භවතේ භවයට පවතිනා තෘෂ්ණාව භව තෘෂ්ණාව ශේකල්ලා දාන්න කියලා කියනකොට ඔය පින්නතුන්ලාට තේරෙන්න ඕනේ මේ අපි භව තෘෂ්ණාව ශේකරාම මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා භව තෘෂ්ණාව ශේකරාම වෙන්නේ මෙහෙම දෙයක් බලතුෂ්ණාසය කරනවා කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් මේ පින්නතුන්ලාගේ සාමාන්‍ය ජීවිතයේ මේ පින්නතුන්ලා කැමතිනේ මේ මනුස්ස ජීවිතයෙන් මේ කය බිඳලා මරණයටපත් වුණාට පස්සේ එක්ක මිනිසෙක් වෙන්නම කැමතියි. එක්ක දිව්‍ය ලෝකයකට යන්න කැමතියි. එක්ක බ්‍රහ්ම ලෝකයට යන්න කැමතියි. ඒක ඔය අවස්ථා ටික තියෙනවා. කවුරුත් කැමති වෙන්නේ නැහැ තිරසන අපායට යන්න. ඇතමුන් නොදන්නා භාවය තුල තිරසන අපායට යන්නත් කැමතියි. නමුත් බොහෝ පිරිසක් කැමති වෙන්නේ නැහැ. ඉතින් අවිචිත කවුරුත් කැමැත්තෙන් හිතලා යන්නේ නැහැ. අවිචර කවුරුත් කැමැත්තෙන් හිතලා යන්නේ නැහැ. ඒ නිසා මේ පින්නතුන්ලා කල්පනා කරගන්නට ඕනේ. මේ පින්නතුන්ලාගේ මේ මේ මේ සූත්‍රය තුළින් මේ පින්නතුන්ලාට නිවන අවබෝධ නිර්වාණය අවබෝධ කරගන්නට නම් නන්දී භව පරික්ඛා භව තෘෂ්ණාව ශේ කරන්නේ කොහොමද යන්නේ කොහොමද කියලා. ඉතින් භව තෘෂ්ණාව ශේ කරනවා උපාදාන නැති කරන්නට ඕනේ. නමුත් එහෙම පිළිවෙලක් තියෙනවා. මේක පිළිවෙලකට සිද්ධ වෙන්නේ. ඒ නිසා නමුත් මේකෙදි කොහොමද භවේෂය කරන්නේ භවේෂය වුණා මොන වගේ ආකාරයකටද අපි මුහුණ දෙන්නේ කියලා පොඩි අදහසක් ගන්න මම මේ පින්නතුන්ලාට පුංචි උදාහරණයක් යනවා. දැන් මේ පින්නතුන්ලා හොඳට මේ ධර්මය දන්නවනම් මේ රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා දැනගත්තම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා හිතන්නට ගත්තට පස්සේ මේ හොඳට දැනගන්නකොට හැබැයි මේව ප්‍රායෝගික වෙන්න ඕනේ කවුරුත් කිව්වට බෑ ඇහුවට බෑ මේ දැනුමක් වශයෙන් රැස් කරගත්තට බෑ තර්කයට ආපමණින් බෑ එහෙම කිසි දෙයක් බෑ මේක තමාගේ තමා නුවණින් අවබෝධ කරගෙන තමා තුලින්ම අවබෝධ කරගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙනවා තමා තුළින්ම මේ මේ සත්‍ය අවබෝධ කරගන්න ඕනට මේ චතුරාර්ය සත්‍යයන් අනුබෝධ කරන්නට ඕනේ. ඒතර මේ චතුරාර්ය සත්‍යයන් තමා තුළින්ම අවබෝධ කරගත්තොත් මේ චතුරාර්ය සත්‍යයන් තමා තුළින්ම අවබෝධ කරගත්තොත් මේ පින්නතුන්ලාට පුළුවන් වෙනවා මේ ජීවිතේම මේකව විවේකය ලබන්නට. එතකොට බලමු මම කිව්වා මේ කොහොමද භව නිරෝධය ඇති කරගන්නේ? තුන් භවයෙන්ම නිදහස් වෙන්නේ. මේ පින්නතුල හිතන්න දැන් මේ ලැබිලා තියෙන රූපය මම කියලා ගන්නෙ නැත්තම්, මගේ කියලා ගන්නෙ නැත්තම්, මගේ ආත්මය නෙවෙයි කියලා නොගන්නව නම් එවැනි වූ සිත් එවැනි වූ සිත් අපේ තුළ නිතර නිතර පවතිනවා නම් අපිට ටික ටික මේ මේ ජීවිතය ගැන තියෙන තෘෂ්ණාව නැති වෙලා යනවා. මේ ජීවිතය පිළිබඳව තියෙන තෘෂ්ණාව අපේ නැති වෙලා යනවා. මේ මනුෂ්‍ය ජීවිතය තුළ තියෙන තෘෂ්ණාව අපේ නැති වෙලා යනවා. ටික ටික ටික ටික අපේ මේ ජීවිතය තුළ පවතිනා වූ කාමාවචර ජීවිතයේ පවතිනා වූ තෘෂ්ණාව නැති වෙලා නම්. ඉතින් ඒකෙදි දැනගන්න ඕනේ මම නෙවෙයි කියලා කියනකොට මම නෙවෙයි නම් මේ කාමාවචර ලෝකයේ විතරක් නෙවෙයි මම නෙවෙයි. කාමාවචර භවය තුල විතරක් නෙවෙයි මම නෙවෙයි වෙන්නේ. රූපාවචර භවය තුලත් මම නෙවෙයි වෙන්න ඕනේ කියලා එතෙන්ට නොගියත් මේ ජීවිතේම අවබෝධ කරගැනීමේ හැකියාව ලැබෙන්නට ඕනේ. ඒ වගේම අරූපාවචරයට ගියත් මේ පුණතුන්ලා මේ ජීවිතේම කල්පනා කරන්න ඕනේ මම අරූපාවචරයට ගියත් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා දැනගන්නට ඕනේ. මම නෙවෙයි දැනෙන්නට ඕනේ. අවබෝධ වන්නට ඕනේ. දැන් කාමාවචර ජීවිතේ මේ පිණුතුලා ඉන්නකොට මේ මේ පරිහරණය කරන රූපය මම මගේ මගේ ආත්මය කියලා මේ පිණුතුලා හිතනවනේ. ඒ මේ පිණුතුලා හිතන ගතිය දුරු කරගත්තාට පස්සේ මම නෙවෙයි කියන එක මේ පින්නතුන්ලාට තමා තුලින්ම මේ රූපේ මම නෙවෙයි මගේ නෙවෙයි කියලා මගේ ආත්මය නෙවෙයි කියලා දැනෙන්නට ඕනේ. රූපය විතරක් නෙමෙයි අවස්ථා හතරක් දැනෙන්නට ඕනේ. විස්ක්‍රියාකාර සක්කාය දෘෂ්ටිය දුර වෙන්නට ඕනේ. එතකොට දැන් අපි රූපය ගත්තම කියනවා රූපං මේ රූපය මම රූපය තුල මා ඉන්නවා. එතකොට ඒ විදිහට මේ ඇත්ත හිතනවනේ. ඒ විෂයාකාර සක්කාදිට්ඨිය ඇති කර ගන්නවනේ. ඒ විෂයාකාර සත්කාය දිට්ඨිය මට රූපයක් පවතිනවා කියන අදහසක් මේ පින්නතුන්ලාට ඇති වෙලා තියෙනවා. ඒතකොට ඒ වගේම මම රූපවත් කියලත් මේ පින්නතුන්ලාට ඇති වෙලා තියෙනවා. ඔය වගේ වේදනා සංඥා සංස්කාර විඥාන කියන අවස්ථා ඉතුරු අවස්ථා හතරටත් අර අර වගේම ආකාර හතරකින් මේ පින්නතුන්ලාට අදහස් කළාගෙන එනවා. හැමදෙස්සම කිසිම පින්නතෙක් මම හිතන්නේ නැහැ ලේසියෙන් මේ ආර්ය මාර්ගයට සම්බන්ධ වෙලා පිවිසුණු ඇත්තෙක් කැරෙන්නට රූපය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා නිරන්තරයෙන්ම දකිමින් ඉන්නවා කියලා දැනගන්නවා කියන එක නෙවෙයි දකිමින් ඉන්නට ඕනේ මේ රූපේ ලී කැලක් පරිහරණය කරනවා වාගේ පරිහරණය කරන්නට පුළුවන් වෙන්නට ඕනේ මේ කතා කරපු එක වචනයක්වත් තොල් ළඟ රැඳිලා නැහැ දත් ළඟ රැඳිලා නැහැ දිව මත රැඳිලා නැහැ මේ හැම වචනයක්ම අවසන් වෙලා තියෙන්නේ ලී කෑල්ලකට තවත් ලී කෑල්ලකින් ගැහුවොතින් ඒ ශබ්දය හටගත්ත නැති වෙලා ගියා. ඒ ලී කෑලි දෙකේ කවදාවත් ඒ ශබ්දය පවතින්නේ නැහැ. ඒ ලී කෑලි දෙක තුල ඒ ශබ්දය කවදාවත් පවතින්නේ නැහැ, රැඳිලා නැහැ. ඒ වගේ මේ පින්තුල්ලා කතා කරන වචනය කවදාවත් තොල් මත රැඳෙන්නේ නැහැ. දිව මත රැඳෙන්නේ නැහැ. දත් මත රැඳෙන්නේ නැහැ. ඒ සියල්ල මේ පින්නතුන්ලාගෙන් ඉවත් වෙලා ගිහිල්ලා. වචනයක් කියලා අවසන් වෙන සැනින් ඒ අකුරක් අකුරක් ගානේ මේ පින්නතුන්ලාගෙන් ඒ ශබ්දේ නිරුද්ධ වෙලා තොල් මත දත් මත මේ වගේම දිව මත තල්ලේ එහෙම රැඳෙන්නේ අපි ශබ්ද පරිහරණය කරනකොට කියනවා නිතාලුජ දන්තජ කියලා. ඉතින් මේ ශබ්ද පිට කරන ආටියට මේ ශබ්ද පිට කරනකොට මිතාලුජ දන්තජ කියලා මේ ශබ්ද පිට කරනවානේ අපි. ඒ පිට කරන කිසිම ශබ්දයක් කිසිම මොහොතක තවදුරටත් පවතින්නේ නැහැ. ඒ වගේ මේවා මේ කය මත රැඳෙන්නෙත් නැහැ. කය මත පවතින්නෙත් නැහැ. ඒ නිසා මේ පින්නතොල මේ එවැනි වූ අනිත්‍ය දුක් අනිත්‍ය දුක් අනාත්ම වූ ශරීරයක් අපි පරිහරණය කරන්නේ. නමුත් අපි හිතින් හිතාගෙන ඉන්නවා මම මෙහෙම කිව්වා මම ධර්ම දේශනාවක් කළා මම ධර්ම ශ්‍රවණය කළා මම මේ ස්වාමීන් වහන්සේලාට දම්පැන් පූජා කරගත්තා එහෙම කියලා එහෙම හිතන්න පුළුවන්. හිතාගෙන ඉන්න පුළුවන් මේ පින්නතුන්ලට. චේතනාම්බික්කවේ කම්මං වදාමි චේතිතා කම්මං කරවති කායන වාචා මනසා කියලා භාගතුන් වහන්සේ දේශනා කරානේ හැමදාම ඔතන ඉඳන්ම හැමදාම හිතන්න. හැමදාම මේ පින්නතුන්ලා හිතන්න. එතකොට අපි පින්නතුන්ලා කල්පනා කරන්න දැන් භවය නැති කරගන්නට නෙවෙයි. ඉතින් මේ මනුස්ස ජීවිතේම පටන් ගන්න ආරම්භන්න. මේ මනුස්ස ජීවිතෙම මේ රූපය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි මං දැන් උදාහරණයක් මේ පින්නතුලට මතක් කළානේ එතන නමුත් මේ සූත්‍රයට රූපය අයිති වෙන්නේ නැහැ සංස්කාරය අයිති වෙන්නේ නැහැ මේ සූත්‍රයට අයිති වෙන්නේ වේදනාවයි සංඥාවයි විඥානයයි භවයයි පමණයි එතකොට මේ පින්නතුලා දැන් ඔන්න මම මතක් කළා මොකද්ද මතක් කළේ භවය කොහොමද නිරෝධ වෙන්නේ භවය නිරෝධ වුණාම කොහොමද දැනෙන්නේ මොකද්ද භවය නිරෝධ වෙනකොට දැනෙන ගතිය මොන වගේද කියලා හිතෙන්නට ඕනේ. කොහොමද මේ භවය නැති වෙන්නේ? අපේ හිතට දැනෙන්නට ඕනේ කොහොමද කියලා හිතෙන්න ඕනේ කියලා මම මතක් කළානේ. සූත්‍රය පැහැදිලි කරන ගමන් නිසා මේ කියන්නේ. එතකොට දැන් මේ පින්නතුල කල්පනා කරන්න මේ රූපය හරි වේදනාව හරි සංඥාව හරි සංස්කාරයන් හරි විඥානයන් හරි කවදාවත් මම වෙලා නැහැ මගේ වෙලා නැහැ මගේ ආත්මය වෙලා නැහැ මේ හැමදේම අනිත්‍යයි හැමදේම දුක්ඛයි මේ පංච උපාදානස්කන්ධයම අනාත්මයි. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි නේ තමම නේ සෝමසිනමය සත්‍තාති කියලා කියනවනේ. ඒ විදිහටයි පවතින්නේ. ඒතර මේ පින්නතුල්ලා දැන් අපි කියමු දැන් මම මතක් කළානේ මේ කයි කය ලීයක් වගේ පරිහරණය කරනවා කියලා. කය ලීයක් වගේ පරිහරණය කරන්නට ගන්නවා. වචනයක් කියලා ඉවර වෙනකොටම කය විරුද්ධයි. ලීයේගේ දේවල් ඒ શબ્ද ලීයකින් ලීයකට ගැහුවා කියලා ඒ શબ્ද ඉතුරු කරගෙන නැහැ. શબ્දයක් හටගත්ත තමයි ලී දෙක දන්නේ නැහැ ඒ શબ્දය. ඒ වගේ මේ කයේ කය එවැනි වූ දෙයක්, එවැනි වූ අනාත්ම වූ දෙයක්. මේ සතර මහා ධාතුවට සම්බන්ධ කරලා බැලුවොත් මේ කය, එම ලීය, ඒ කය අතර කිසිදු වෙනසක් නැහැ. ඒකයි තියෙන්නේ. ඊට පස්සේ එතකොට ඔහොම මෙවැනි වූ රූපයක් පරිහරණය කරනවා මේ චේතනාවයි කර්ම සකස් කරන්නේ කියලා දැනගෙන දැනගෙන යනකොට අපිට රූපේ නිදහස් වීමේ අවස්ථාව ලැබෙනවා. ඒතකොට රූපේ නිදහස් වෙනකොට රූපේ නිදහස් වෙගෙන වේගෙන යන්න මේ පින්නතුන්ලා රූපේ නිදහස් වෙනකොට මේ රූපය ගැන වෙනද වගේ දැඩි ඇල්මක් නැහැ නන්දි රාගයක් නැහැ. මේ පින්නතුන්ට මේ මේ පින්නතුන්ලට මේ රූපය කෙරේ ලොකු ඇල්මක් ඇති වෙන්නේ නැහැ. දැන් වෙනදා වගේ. මේක මම මගේ මගේ ආත්මය කියලා හිතන්නේ නැහැ. මේක ඉතින් පිළිවෙලකට සතර සතිපට්ඨානයට අනුව වඩ아가ගෙන යන්නට ඕනේ. එහෙම හදාගෙන ආවට පස්සේ පංච උපාදානස්කන්ධ අනිත්‍ය දැකගෙන ආවට පස්සේ මේ පින්නතුන්ලට පේනට ගන්නවා දැන් මේ පින්නතුන්ල කායගත සතිය හොඳින් වඩන්නට ඕනේ. ඒ කායගත සතිය හොඳින් වඩ아가ගෙන එනකොට තමයි මේ පින්නතුන්ලට මේ රූපය පිළිබඳව වඩා වඩාත් අවබෝධ වෙන්න ගන්නවා. ඊට පස්සේ මේ රූපය වෙනද මම හිතන් හිටන මේක මම මගේ මගේ ආත්මය කියලා දැන් එහෙම වෙන්නේ නැහැ. මම මගේ මගේ ආත්මය වෙන්නේ නැහැ. දැන් ඊට පස්සේ මේ පින්තුන කල්පනා කරනවා මේ පවතින රූපය මම මගේ නෙවෙයි නම් මගේ ආත්මය නෙවෙයි නම් එහෙනම් මම රූපාවචර භවයකට ගියොත් ඒත් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි ඒත් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා මේ පිටුතුලා දකින්නට ගන්නවා. ඊට පස්සේ දැන් මේ පිටුතුලාට මේ කාමාවචර ලෝකයෙන් දැන් අරූප රූපාවචරයට ගියා ඒත් ඒත් ඇතිවිය යුතු රූපය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා තේරෙන්නට ගන්නකොට ඊට පස්සේ අපි කර්මා කරනවා අරූපාවචරයට ගියොත් මේවා කොහොම වේද? ඒ වෙනකොට මම වේද? මට ඉන්න තැනක් මං හොයනවානේ. මම වෙලා ඉන්න පුළුවන් තැනක්, මගේ වෙලා ඉන්න පුළුවන් තැනක්, මගේ ආත්මය වෙලා ඉන්න පුළුවන් තැන. එහෙම බැලුවත් මට අරූපාවචරයේවත් මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා හිතා ගන්නට රැඳෙන්නට තැනක් නැහැ. අරූපාවචර භූමිය තුලවත්. ඉතින් අරූපාවචර අභාවය තුලත් නැතිනම් රැඳෙන්නට තැනක් මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා පවත්වා ගන්නට විදියක් නැත්නම් මට තුන් භවයම කෙරෙහි කලකිරෙනවා. අපි කියන්නේ බිදා විරාගය නිරෝධය කියලා අපිට තුන් භවයම කරේ කලකිරෙනවා. තුන් භවයම කරේ කලකිරෙනවා. කාමාවචර භවය කරෙහිත් කලකිරෙනවා. රූපාවචරය කරෙහිත් කලකිරෙනවා. අරූපාවචරය කරෙහිත් කලකිරෙනවා. කාමාවචරයෙන් නිදහස් වෙනවා. රූපාවචරණොත් නිදහස් වෙනවා. අරූපාවචරණොත් නිදහස් වෙනවා. මේ භව තුනෙන්ම නිදහස් වුණාට පස්සේ අන භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒත් විවේකය ලැබුවා කියලා. ඒ කියන්නේ තුන් භවෙම නිදහස් භාවය කියලා කියන්නේ නිර්වාණය. මම කියන්නේ නිවනට නිවනට කියන තවත් නමක් තමයි මේ භව නිරෝධය. තවත් එකක් තියෙනවා. ඒ තමයි සලආයතන නිරෝධය. ඉදිරියට මේ පටිසම්පාදය ගැන මේ පින්නතුල්ලාට දැන් මේ ටික කියාගෙන යනකොට ඒ සලආයතන නිරෝධය කොහොමද නිවන වෙන්නේ කියලා මතක් කරගන්න. දැන් මේ පින්නතුන්ලාට තේරෙන්නට ඕනේ කාමාවචර භවය අපි හිටියා කියලා මම නෙවෙයි නම් මගේ නෙවෙයි නම් මගේ ආත්මය නෙවෙයි නම් රූපාවචරයට ගියත් මම නෙවෙයි නම් මගේ නෙවෙයි නම් මගේ ආත්මය නෙවෙයි නම් අවබෝධයෙන්මයි මේක දැනගන්න ඕනලු අරූපාවචරයට ගියත් මම නෙවෙයි නම් මගේ නෙවෙයි නම් මගේ ආත්මය නෙවෙයි නම් මට මගේ වෙලා මම වෙලා මගේ ආත්මය වෙලා ඉන්න කිසිම තැනක් නැහැ ඒ නිසා තමයි මම තුන් භවයේ කරේ කලකිරිලා තුන් භවයෙන්ම නිදහස් වෙන්නට උත්සාහත් වෙන්නේ. ඔකට උදාහරණයක් මම කියන්නම් මෙහෙම. මම කිසියම් ස්ථානයක පිරිසුදු කරන කෙනෙක් කිසියම් ස්ථානයක පිරිසුදු කරන පහළම ශ්‍රේණියේ රැකියාව સિદ્ધ කරගෙන යන කෙනෙක් කියලා හිතන්නකෝ පහළම ශ්‍රේණියේ රැකියාව સિદ્ધ කරගෙන යන කෙනෙක් එහෙම පහළම ශ්‍රේණියේ රැකියාව સિદ્ધ කරගෙන යන මට වටුපට හම්බෙන්නේ රුපියල් 5යි වටුපට හම්බෙන්නේ රුපියල් 5යි ඉතින් මම මේ වැසිකිලි දැන් මම කියන මම මම රැකියාව කරන්නේ රෝහලක කියලා. ඒ රෝහලේ මම රැකියාව කරගෙන කරගෙන යනකොට ඒ රෝහලේ රැකියාව කරනකොට මාසයේ අවසානයේ මට රුපියල් 5ක් ලැබෙනවා වැටුප වශයෙන්. කාලයක් මම මේ රැකියාවේ දක්ෂයෙක් වෙනකොට මට හම්බ වෙනවා පරීක්ෂක තනතුරක්. ඒ රැකියාවමයි. ඒ රැකියාවම ඒ පිරිසුදු කිරීමේ රැකියාවම පරීක්ෂක තනතුර මට ලැබෙනවා. ඒ පරීක්ෂක තනතුර මට ලැබුණම නමුත් මම අර වෙනද වගේම වැසිකිලි කැසිකිලි පිරිසිදු කරන්නට ඕනේ. වෙනද වගේම අනිකුත් සියලු කටයුතු සිදු කරන්නට ඕනේ. අවසානයේ දිනේ අවසානයේ මාසයේ අවසානයේ මට නැවතත් වැටුපු වශයෙන් වැටෙන්නේ ලැබෙන්නේ රුපියල් 5යි. දැන් මම නිකම්ම නිකන් සේවකයෙක් කියලා ඉඳලා 15 මාංශයේ රැකියාව කරද්දි මට ලැබුණේ රුපියල් 5යි. මම දැන් ඉහළ මට්ටමේ සේවකයෙක් වෙලා විදායක මට්ටමට එන්න වගේ ඉඳගෙන ඉන්නකොටත් මම ඒ කටයුතුම නැවත කරලත් මට ලැබෙන්නේ රුපියල් 5යි. තවත් කාලයක් නමුත් මම සතුටුයි. ඇයි මම දැන් පරීක්ෂකවරයෙක් නිසා. ඉස්සෙල්ලා මම 15ම ශ්‍රේණියේ කටයුතු කළේ. දැන් මම ඊට වඩා ඉහළ ශ්‍රේණියක කටයුතු කරන්නේ. ඒක නිසා මට සතුටුයි. මට සතුට වෙන්න පුළුවන්. හැබැයි මගේ වැටුප තාම රුපියල් 5යි. කොහොම ටිකක් කාලයක් තවත් ටිකක් මම මේ රැකියාව දක්ෂාකාරයට දක්ෂාකාරයට කරන දක්ෂ වෙන්න ඕනේ නේ මේකෙන් ඉහළට යන්න. භවයේ ඉහළට යනත් දක්ෂ වෙන්නට ඕනේ. ඉතින් තවත් දක්ෂ වෙනවා. දක්ෂ වෙලා දක්ෂ වෙලා අවසානයේ මම කලමනාකරන තනතුරකටපත් වෙනවා. කලමනාකාර තනතුරකටපත් වුණත් මගේ වැටුපු රුපියල් 5යි. හැබැයි ඒ වගේම තමයි මම මේ ස්ථානයේ නැවත නැවතත් නැවත නැවතත් පිරිසිදු කළ යුතුයි. මේ ස්ථානයේ මම නැවත නැවතත් නැවත නැවතත් පිරිසිදු කළ යුතුයි. වැසිකිලි කැසිකිලි පිරිසිදු කළ යුතුයි. රැකියාවේ ඒ කාර්යභාරයේ කිසිම වෙනසක් සිද්ධ වෙලා නැහැ. රැකියාවේ කාර්යභාරයේ මගේ කිසිම වෙනසක් සිද්ධ වෙලා නැහැ. මම තනතුරින් කළමනාකරුවෙක්. වැටුප හැබැයි රුපියල් 5යි. මගේ හිතේ සතුටක් තියෙනවා. හිතේ සතුටක් තියෙනවා. මම දැන් ඉහළ නිලධාරී ඉහළ තලයක ඉන්නේ කියලා මට හිතේ සතුටක් තියෙනවා. ඔහොම තවත් ටිකක් යනකොට මම කලමනාකාර අධ්‍යක්ෂක වෙනවා. හැබැයි තාමත් මම වැසිකිලි කැසිකිලි සුද්ධ කරනවා. තාමත් මගේ වැටුප රුපියල් 5යි. තාමත්මගේ වැටුප රුපියල් 5යි. ඉතින් මම කල්පනා කරන්නේ දැන් ඒත් මට දැන් මගේ මට්ටමට මට බොහොම සතුටුයි. මගේ මට්ටමට බොහොම සතුටුයි හේතුව මම දැන් කලමනාකාර අධ්‍යක්ෂවරයෙක්. වැටුප රුපියල් 5යි. මම ආවේ පහළ ඉඳන් පහළ තලයක ඉඳන් ඉහළ තලයකට. මම පහළ තලේ ඉඳන් ඉහළ තලයකට යන්න සිහින මැව්වා. මම පහළ තලේ ඉඳන් ඉහළ තලයට යන්න සිහින මැව්වා. ඉතින් මට ඉහළ තලයන් වලට යන්නත් පුළුවන් වුණා. ඉතින් කැප කරන්න සිද්ධ වුණා බොහෝ දේ. ඉතාම මහන්සි වෙන සිද්ධ වුණා. වීරවන්ත වෙන සිද්ධ වුණා. මේ පහළ තලයේ ඉඳලා ඉහළ තලයට යන්න. හැබැයි මට ලැබුණේ පහයි. ඒ වගේ තමයි මේ පින්නතුන්ලා මේ ජීවිතේ මේ මනුස්ස ජීවිතේ තවත් කොතරම් ඉහළට ගියත් මේ පින්නතුන්ලා මම වෙන්නේ නැහැ මගේ වෙන්නේ නැහැ මගේ ආත්මෙ වෙන්නේ නැහැ පින්නතුලා හිතා ගන්න සතුටු වෙන්න මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා. නමුත් මේ පින්නතුලාට කවදාවත් මම වගේ මගේ ආත්මය කියලා සතුටු වීමේ හැකියාවක් ඇත්ත වශයෙන් ලැබෙන්නේ නැහැ. මොකද අනිත්‍ය උදේ කවදාවත් නිත්‍ය වෙන්නේ නැහැ. ලෝකෙ නිත්‍ය දෙයක් තියෙනවා නම් මම දන්නා තරමින් ඒක තමයි අනිත්‍ය. ඒක තමයි අනිත්‍ය. ඒක නිසා මේ පින්නතුන්ලා කල්පනා කරන්න. මේ පින්නතුන්ලා මම මේක උදාහරණයකට කිව්වේ ලෝකෙ නිත්‍ය දෙයක් වෙනවා නම් ඒක තමයි අනිත්‍ය කියලා කෙනා කෙනාගේ දහම් දැනුමේ හැටියට කතා කරගෙන යනකොට තමන්ම මහන්සි වෙනවා නම් තමන්ට තේරෙන විදිහනේ ඒ නිසා හොඳට මතක තියාගන්න මේ පින්නතුල්ලා ලෝකේ සෑම දෙයක්ම අනිත්‍යයි අනිත්‍යත් අනිත්‍යයි කියලා හිතාගත්තට කමක් නැහැ. ඉතින් යම් තරමකට හෝ නිත්‍ය දෙයක් තියෙනවා නම් යම් තරමකට හෝ නිත්‍යයි කියලා සිතා ගන්නට පුළුවන් නම් හිතන්නවත් ටිකක් හරි පුළුවන් නමුත් ඒ පිළිබඳ හොඳට විමසලා බැලුවොත් ඒකත් අනිත්‍යයි අනිත්‍යත් අනිත්‍යයි කියලා දැනගන්න ලැබෙනවා නම් ඒකත් මේ පින්තුලාගේ දක්ෂකම. ඉතින් මම මතක් කරපු අර අර උදාහරණය උපමාව මම මතක් කළේ මේ පින්තුලාගේ ජීවිතය වගේ. මේ පින්තුලා දැන් ඉන්න මනුස්ස මනුස්ස මට්ටමේ ඉහළට යන කල්පනා කරනවා, මහන්සි වෙනවා, පින්දහම් කරගන්නවා. සාමාන්‍ය මනුස්ස ජීවිතයෙන් මෙහාට ආපු පින්නතුන්ලා ඒ පින්නත් ඇත්තෝ කල්පනා කරනවා මේ ජීවිතෙන් ඉහළට යන්නට මේ ජීවිතෙන් ඉහළ යන්න කල්පනා කරනවා මේ ජීවිතෙන් ඉහළ යන්න පිනෙන් ඉහළ යන්න කල්පනා කරනවා සමහර අයත් කල්පනා කරනවා දම්පම් පූජා කරලා දිව්‍ය ලෝකවල උත්පත්ති ලබන්න සමහර පින්නතත් ප්‍රාර්ථනා කරනවා රූපාවචර බ්‍රහ්ම ලෝකයන්හි උත්පත්ති ලබන්න සමහර පින්නතත් ධ්‍යාන කුසල් වැඩලා ඒ රූපාවචරයට යන්න උත්සාහ කරනවා. සමහර පින්වතුන්ලා ධ්‍යාන කුසල වලට රූපාවචරයට යන සූදානම් වෙනවා. සමහර පින්තුන්ලා බ්‍රහ්ම ඒ බ්‍රහ්ම ලෝකවල උත්පත්ති බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරගෙන ධ්‍යාන කුසල් වඩාගෙන ඒ ඒ භවයන්හි උත්පත්ති ලබන උත්සාහත් වෙනවා. කිසිම කෙනෙක් මේ වායෙන් නිදහස් වෙලා ජීවත් වෙන්නට කල්පනා කරන්නේ නැහැ. හැම කෙනෙකුටම මොනවා හෝ බලාපොරොත්තුවක් තියෙනවා. හැම කෙනෙකුට මොකක් හෝ කුමක් හෝ උපාදානයක් තියෙනවා. ඒ උපාදානය කාම උපාදානයක් වෙන්න පුළුවන්. ditthi උපාදානයක් වෙන්න පුළුවන්. සීලබත උපාදානයක් වෙන්නට පුළුවන්. අත්වාද උපාදානයක් වෙන්නට පුළුවන්. මේ පින්නතුල්ලා කල්පනා කරලා බලන්න මේ පින්නතුලාගේ මේ පින්නතුල්ලා මොකක් හෝ උපාදානයකට අසු වෙලා ඉන්නේ. මේ පින්නතුල්ලා මොනවාම උපාදානයකට හසු වෙලා ඉන්නේ. ඒ නිසා මේ පින්නතුල කල්පනා කරන්න මේ මේ පින්නතුල ඊළඟට උපාදානයෙන් එහාට ගියාම එතකොට මේ මම මේ මතක් කරපු මතක් කරපු අර භවය පිළිබඳව තියෙන අදහස මේ පින්නතුල මේ කල්පනා කරලා බලන්න භවයෙන් කොහොමද නිදහස් වෙන්නේ? ඇයි භවයෙන් නිදහස් වුණාම සම්පූර්ණ භවයෙන් නිදහස් වුණාම ඇයි නිවන ලැබෙන්නේ කියලා මේ පින්නතුලට ඉන්න තැනක් නැති වෙනවා. භවයෙන් නිදහස් වුණාම භව නිරෝධය වුණාම ඉන්න තැනක් නැති වෙනවා. ඉතින් ඉන්න තැනක් නැති කරගන්නටයි ඕනේ. ඉන්න තැන නැති වෙන විදිහට කටයුතු කරන්නට ඕනේ. ඉන්න තැන නැති වෙලා යන විදිහට මේ පින්නතුල්ලා කටයුතු කරන්නට ඕනේ. මම හිතන්නේ භවයේ භවය නිරෝධය කිරීම මේ තරම් වටින්නේ මොකද කියලා මම මේ පින්නතුන්ලාට මතක් කළා. දැන් අවශ්‍ය වෙන්නේ භවයට හේතුව මොකද්ද කියලා. එතකොට මම ඒකත් කෙටියෙන් මතක් කළා. උපාදානය තමයි භවයට හේතුව. භවයට හේතු උපාදාන කියලා කියනකොට අපිට කාම උපාදාන තියෙනවා. ditth උපාදාන තියෙනවා. සීලබ්බත උපාදාන තියෙනවා. අත්වාද උපාදාන තියෙනවා. කාම උපාදාන, ditth උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන තියෙනවා. ඔය පින්නතුන්ලා අපි හිතන මේ සීලබ්බත උපාදානය, සීලබ්බත උපාදානය කියලා ගත්තට පස්සේ ඔය පින්නතුන්ලාට අපි හිතන අවිද්‍යාවපච්චය සංඛාරා කියලා කියනෝනේ. ඒ සංඛාරවල ඔය පින්නත් එක්ක සීලය උපාදාන කරගෙන ඉන්නවා. සීලය, බ්‍රහ්මචාරීක සීලය උපාදානය කරගන්නවා. පංච සීලය උපාදානය කරගන්නවා. දස සීලය උපාදානය කරගන්නවා මේ පින්නතුන්ලා. ඉතින් නෙකම් සීලය උපාදානය කරගන්නවා. ඊළඟට ඊට වඩා වැඩි ඉහළ වූ සීලයන් උපාදානය කරගන්නට බලනවා. උපසම්පදා සීලය ගැන. මේ සීල උපාදානය කරගත්තට පස්සේ ඒ සීලයන්ගේ උපාදානය සීලයම සීලේ සීලේම උපාදානය වීම විපාක වශයෙන් නැවත භවයේ සකස් වෙනවා. ඉතාමත් හොඳින් සිල් රැකගත්තොත් ඒ සීලේ විපාකයේ වශයෙන්ම නැවතත් භවය රැස් වෙනවා. භවය සකස් වෙනවා. ඒක උපාදානය පත්‍ය භවෝ කියන තැන. නමුත් සකස් වුණ යතනින් අපි භාවනා කරලා භාවනා කරනවානේ. භාවනා කරලා භාවනා කරලා කොයිතරම් අපි පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානයන්ට සම්බන්ධලා ඒ සියලු ධානයන්ට සම්බන්ධුණත් අපිට බැරි වෙනවා මේ අපිට මේ භවෙන් නිදහස් වෙන්නට. ඒ භවෙන් නිදහස් වෙන්නට බැරි. ඒ කිසිම අවස්ථාවක අපිට බැරි වෙලා යනවා. මේ කටයුත්ත මේ සිද්ධ කරගන්නට හේතුව හේතුව තමයි අපිට අපි ඒවා අපි ආත්ම වශයෙන් අරගෙන තමයි කටයුතු කරන්නේ. හොඳයි අද දිනේ මෙම සූත්‍රය මෙපමණකින් අවසන් කරන්නට සිද්ධ වෙනවා. ඉතින් සම්පූර්ණ මේ පින් අතත්තුන්ට මට මේ සූත්‍රයේ සම්පූර්ණ පැහැදිලි කිරීමේ අවස්ථාව අඩු වෙනවා හේතුව මට මේ සූත්‍රයේදී මේ ලැබිලා තියෙන කාලය අවසන් වෙන්නේ අන්න නිසා ඉතින් මම මේකදී මතක් කළේ නන්දී බව පරික්ඛ්‍යා කියන එක එතකොට සංඥා විඥාන සංඛ්‍යා සංඥාවත් විඥානයත් සංඥා ස්කන්ධය සංඥා ස්කන්ධයත් විඥාන ස්කන්ධයත් නැති කළ දානට ඕනි කියලා මතක් කළා වේදනාව නිරුද්ධ කරන කරලා ඒකත් සංසිඳවන්නට ඕනි මතක් කළා මේ නිමුක්කයටත් පමුක්කයටත් විවේකයටත් ඒ නිසා මම හිතනවා මේ පින්නතුල්ලාට යම් අවබෝධයක් ඇති වෙනට ඇති කොහොමද භවය භවය ශේ කිරීමෙන් යම් භවය ශේ කිරීමෙන් නිර්වාණය අවබෝධ වෙන්නේ කියලා. ඉතින් භවේශේකරාම නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන්. එතෙන්දී ඒකට කරන්න ඕනේ සංඥා මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා දකින්නට ඕනේ. විඥාණය මම නෙවෙයි මගේ නෙවෙයි කියලා දකින්නට ඕනේ. සියලු විඥාන ස්කන්ධ සංඥා ස්කන්ධ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා දකින්න ඕනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ වශයෙන් මෙනෙහි කරන්නට ඕනේ. ඒ වගේම වේදනාවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ වශයෙන් මෙනෙහි කරන්නට ඕනේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා දකින්නට ඕනේ වේදනාව විඳීම සංසිඳවන්නට ඕනේ භවය ගැන තමයි වැඩියෙන් පැහැදිලි කරේ භවය කොහොමද නිර්වාණයට හේතු වෙන්නේ කියලා. මේ සූත්‍රයත් නිමුක සූත්‍රය. ඉතින් නිර්වාණයට අවශ්‍ය ඒ අපි මතක් කළා මුලින්ම මතක් කළා නිමුක්කය. නිමුක්කය කියලා කිව්වේ මාර්ගය, ප්‍රමුඛය කිව්වේ ඵලය, ආයේ මේ විවේකය කියලා මතක් කළේ නිර්වාණය. ඉතින් නිර්වාණය ලබන්න භව නිරෝධය කළ යුතුයි කියලා මතක් කළා. මේ පින්නතුන්ලට මේ ධර්ම දේශනාව මේ මොහොතේ අවසන් කරනු ලබනවා. ඉතින් මේ රැස් කරගත සියලුම පුණ්‍ය සංස්කාරයන් මේ ධර්ම දේශනාව ධර්ම දේශනාව සඳහා දායක වූ සියලුම පින්වතුන්ට ඒ වගේම සියලුම ලක්වැසි ලෝවැසි සත්වයන්ටත් මේ ලෝකේ පුරාම වැඩ සිටින වූ සියලු මහා සංඝරත්නයටත් මේ පින්වතුන්ලා පහදා වැඩු දෙමව්පියන්ටත් ඒ වගේම මේ අවස්ථාවේ උපකාර කළා වූ සියලුම පින්වතුන්ලාටත් ඊටා මෛත්‍රී සිතින් යුක්තව අනුමෝදන් කරනු ලබනවා ඒ වගේම මේ රැස් කරගත්තා වූ සීල පුණ්‍ය සංස්කාරයන්ගේ පින උතුම් වූ පින ධර්ම දේශනාවේ කුසලයේ මතු මෛත්‍රීන් මමින් බුදවන්නා වූ පින්වත් තුසිතේ වැඩ ඉන නාත දෙවියන්ට එන්නතන් සාන්තිසි දෙවියන්ට ඒ වගේම සක්‍ර දෙවියන්ටත් සතරරන් දෙවියන්ටත් ඒ වගේම ඒ සීලම බ්‍රහ්ම රාජයන්ටත් සීලම දෙවියන්ටත් අල්පශාක මහේශාක දෙවියන්ටත් සීලු නාගයන්ටත් සීලු පින් කැමති වූ මිනිසුන්ටත් ඊ타ම මෛත්‍රී සිතින් යුක්තව අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්තා මේ සියලු පින් අනුමෝදන් මෙන් සියලු බ්‍රහ්මයන්ද සියලු මිනිසයන්ද සියලු දෙවියන්ද සියලු නාගයින්ද පතන් අවබෝධයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගනිත්වා කියලා හිතාගෙන සියලු දෙවියන්ට බ්‍රහ්මයන්ට පින් අනුමෝදන් කරන නාගයින්ටත් සියලු දෙනාටම මේ අනුමෝදන් කරගන්නා සියලු කුසල කර්මයන්ගෙන් අපේ ජීවිත ආරක්ෂා වෙත්වා මේ වසංගත රෝග කාලයේ ඒ සියලු දෙනාම නිදහස් භාවයට පැමිණෙත්වා ඒ සියලු රෝගයන්ගෙන් ආරක්ෂා වේවා සෙමත නිරෝගමත් ජීවිත ලැබේවා සියලු දෙනාම නිදුක් නිරෝගී සුවපත් මේ ගෞතම බුදු සාසනය මේ ආත්මෙම හෝ පතන් ආબોධයෙන් චතුරාර්ය සත්‍යධර්මයන් අවබෝධ කරගනිත්වා කියලා හිතන්න සීල දෙවියන්ට පින් අනුමෝදන් කරන්න මම එක්කම ආකාසත්තා ච භුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්බුද්ධ ශ්‍රාවකා චිරන් රක්칸තු මම් පරන්ති බණ අසු සියලු දෙනාටම අනන්ත ප්‍රමාණව පින් අනුමෝදන් කරනවා. ඒ සියලු දෙනාම මට නෙවෙයි මා ඇතුළු අතීත අනාගත වර්තමාන අෂ්ටාරි පුද්ගල මහා සංඝරත්නයට බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අෂ්ටාරි පුද්ගල මහා සංඝරත්නයට වන්දනා කරන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු භවතු සබ්බ මංගලම් රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ හැම දිනාටම තෙරුවන් සරණයි රෝහණ ධර්මදේශනා මාලාවේ අද දින ධර්මානුශාසනාව සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයට අයත් නිර්මුක්ඛ සූත්‍රය ඇසුරු කරගෙන අප දේශකයන්න් වහන්සේ අවසරයි මරවාසී මාතර කස්සප ස්වාමින් වහන්සේ Thank you.